අට්ඨා රසමෝ පරිච්ඡේදෝ 18 වෙනි පරිච්ඡේදය මහා බෝධි ගහනෝ ජය ශ්‍රී මහා බෝධියේ දකුණු ශාඛා වහන්සේ ගැනීම මහා බෝධිං ච තේරින් ච ආනාපේතුං මහීපති තේරේන වුත්ත වචනං සරමානෝ සකේ ගරේ ජයශ්‍රී මා බෝධි දක්ෂින ශාඛාවත් සංගමිත්තාතරණින් වහන්සේත් ලංකා දීපයට වඩමවා ගන්නට කියලා අපගේ මෙහෙදු මහරහතන් වහන්සේ වදාළ වචනය සිහි කරමිනුයි රජ්‍යරුව තව මාලිගයේ සිටියේ අන්තෝ වස්සේක දිවසං නිසින්නෝ තේර සම්තිකේ සහාමච්චේ මං තෙත්වා භාගිනේයං සයං කතං වස් කාලයේ එක්තරා දවසක් මිහිඳු මහරහතන් වහන්සේ සමීපයෙහි මෙති අසුනක වාඩි වෙලා එමෙතිවරුන් සමග සාකච්ඡා කළා. තමන්ගේ නැගණියගේ පුත්‍රයා වන අරිට්ඨනාම කාමච්ච තස්මෙන් කම්මේ නියෝජිතුං මන්්වා ආමන්තයත්වානං ඉදං වචනමබ්රුවෙන් අරිට්ඨ නැමැති අමිතතුමාවේ කටයුත් සඳහා තමන්ම මෙහෙවලා යොදවන්ට සාකච්ඡා කරලා අමතලා මේ වචනය පැවසුවා තාත සක්කිස්සසේ ධම්මා සෝකස්ස සම්තිකා මහා බෝධින් සංගමිත්තං තේරින් ආනයතුං ඉද දරුවෝ ඔබට ධර්මාශෝක රජුරුවන් සමීපයට ගොහින් මහා බෝධි සාකාවත් සංගමිත්තා තෙරණින් වහන්සේත් මෙහි වඩමවාගෙන යන්නට පුළුවන්ද සක්කිස්සාමි අහං දේව ආනේතුං තං දුවේ තතෝ ඉදාගතෝ පම්බජිතුං සචේලච්ඡාමි මානද දෙවින් වහන්සේ ඉතින් මට නැවත මෙහි ආවිත පැවිදි වෙන්න අවසර ලැබෙනවා නම් ජනයාගෙන් ගෞරව ලබන්නානේ මං මහා බෝධි සාකාවත් සංගමිත්තරණින් වහන්සේත් වඩවාගෙන එන්නම්. ඒවං ඕතු තිමත් වාන රාජා තං තත් පේසයි සෝතේ රස්සච රඤ්ඤෝච සාසනං ගය වන්දිය රජ්ජරෝ එසේම වේවා කියා රිට අමාත්‍යාට හේ පිටත් කෙරෙව්වා අරිට්ඨ ඇමතිතුමා අපගේ මෙහෙඳු මහරහතන් වහන්සේටත් රජුරවන්ටත් වන්දනා කරලා සංදේශයත් අරගෙන අස්ස යොජ සුක්ක පක්කේ නික්කන්තෝ ဒ උතියේහනි සානුයුත්තෝ ජම්බුකෝලේ නාවමාරුය පට්ටනේ වප් මාසය පුරපක්ෂේහි දෙවන දවසේ පිටත් වුණා රාජකීය දූත මෙහෙවරක යෙදවෙන අරිට ඇමතිතුමා දඹකොළ පටුනේ නැව් නගලා මහෝදදින් තරිත්වාන තේර දිඨාන යෝගතෝ නිකාන්ත දිවසේයේව රම්මං පුප්ප පුරං අගා මේදු මහරහතන් වහන්සේගේ අදිෂ්ඨාන බලයෙන් මහා සමුද්‍රය තරණය කරලා නෙක්මුණු දවසේම රම්‍ය වූ පාටලී පුත්‍ර නගරයට ගියා. තනතු අනුලා දේවී පංචකඤ්ඤා සතේහිච අන්තේ පුරිස ඉතිනං සද්දින් පංච සතේහිච රජ්ජුරුවන්ගේ සහෝදරයාගේ බිරිඳවන අනුලා දේවියත් ඈ සමග ඇගේ පරිවාර කන්‍යාවන් 500 දෙනක් ඒ වගේම අන්තරාපුර ස්ත්‍රීන් 500 දෙනෙකුත් දස සීලං සමාදාය කාසාය වසනා සුචි පම්බාජා පෙක්කිනේසකා පෙක්කන්ති තේරියාගමං නගරස්සේක දේ සම්මිරම්මේ බෙක්කුණු පස්සයේ කාරාපිතේ නරින්දේනවා සංකප්පේ සිසුම්බතා දසසිල් සමාදන් වෙලා කසාවත් පුරවාගෙන පිරිසිදු පැවිදිව අපේක්ෂාවෙන් ධර්ම මාර්ගයේ පුහුණු වෙමින් සංඝමිත්තා තෙරණින් වහන්සේගේ වැඩම වීම බලාපොරොත්තු වෙමින් නගරයෙහි එක්තරා ප්‍රදේශයක දෝල නැමැති අමාත්‍යාගේ නිවසෙහි රජු විසින් කරවන ලද රම්‍ය වූ භික්ෂුණී ආරාමයෙහි මනා වතපිළිවෙතින් යුක්තව වාසය කළා. උපාසිකා හිතා හේසවුත්තෝ භික්ඛුනෝ පස්සයෝ උපාසිකා විහාරෝති තේන ලංකාය විස්සතෝ ඒ දසසිල් උපාසිකාව ඒ භික්ෂුණිය අසපේ වාසය කළ නිසා ඒ කරුණෙන් උපාසිකා විහාරය යන නමින් ලංකාවේ ප්‍රසිද්ධියටපත් වුණා බාගිනියෝ මහරිට්ටෝ ධම්මාසෝ කස්ස රාජිනෝ අපෙත්වා රාජ සන්දේහං තේරසන්දේශමබ්බවි දේවානම් පේතිස්ස රජුරුවන්ගේ නගණියගේ පුත්‍රයා වන මහා රෙට්ට අමාත්‍යතුමා ධර්මාශෝක රජුරුවන් බැහැදක රාජ සංදේශය මෙහෙදු මහරහතන් වහන්සේගේ සංදේශයක් දැනුම් දුන්නා භාතු ජායා සහායස්ස අඤ්ඤෝ තේ රාජ කුංජර ආකංකමානා පම්බජ්ජං නෙච්ඡං වසති සංඤතා මහරජුරුවන් වහන්සේ ඔබ වහන්සේගේ මිත්‍ර වූ අපගේ දෙවන පෑතිස් රජාණන්ගේ සොයිරු රාජපුත්‍රයාගේ බිරිඳ වන අනුලා බිසවුන් වහන්සේ නිතර සිල් සමාදන්ව සංවරව උතුම් පැවිදි බාපේක්ෂාවෙන් ඉන්නවා. සංඝමිත්තං බික්කුණින් තං පබ්බාජේතුං විසජ්ජය තාය සත්‍යෙන් මහා බෝධි දක්ඛින සාගමේවච අනුලා දේවී උත්තමාව පැවිදි කරවන්ට සංගමිත්තා භික්ෂුණීන් වහන්සේ ඒ භික්ෂුණීන් වහන්සේ සමග සී මහා බෝධි දක්වන සාකාවත් වඩම වාදන සේක්වා කියා ඉල්ලා සිටියා. තේරියාච තමේ වත්තං අම්රවිතේර බාසිතං ගන්තා පිතු සමේ පංසා තේරිතේර මතං රවේ ඒ වගේම අපගේ මිහිඳු මහරහතන් වහන්සේ වදාළ මෙම කාරණේ සංඝමිත්තා තෙරණින් වහන්සේටත් දැනුම් දුන්නා. සංඝමිත්තා තෙරණින් වහන්සේ මිහිඳු මහරහතන් වහන්සේගේ මතය පිය රජුරවන්ට පවසා සිටියා. නාහරජතුවං අම්මං අපසන්තෝ කතං අහං සෝකං විනෝදෙස්සාමි පුත්තනත්තෝ වියෝගජං එතකොට රජුරෝ මෙහෙම කිව්වා. මෑණියනි, ඔබ දකින්ත නැතිව ගියොත් මාගේ පුත්‍ර මහින්ද තෙරණුවොත් සුමන සාමණේරියොත් වියෝගයෙන් ඉන්නා මම ශෝකය දුරු කරන්නේ කොහොමද? ආහසාමේ මහරජ වාතුනෝ වචනං ගරු පබ්බාජනියාච බෝ ගන්තබ්බන් තත්තතේන මේ සංඝමිත්තා තෙරණින් වහන්සේ මෙහෙම කිව්වා මහරජුරුවනි සහෝදරයන් වහන්සේගේ වචනයට මම ගරු කරන්න ඕනේ ඒ වගේම බුදු සසුනේ පැවිදි වෙන්න ආශාවෙන් බොහෝ කාන්තාවන් සිටිනවා මේ කරුණ නිසා මා ලංකාවට යන්නම ඕනේ සත්තගත මනාරහ මහා බෝධි මහරුහ කතන්නෝසකංගන් හෙස්සං ඉති රාජා වෙචින්තයෙන් ඒට එකඟ වූ රජුරුව ඊළඟට කල්පනා කළේ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ආයුධයකින් තුවාල කොට කැපීම සුදුසු දෙයක් නම් නොවේ මන් දකුණු බෝධි සාකාව ගන්නේ කොහොමද අමච්චස්ස මහා දේව නාම කස්ස මතේනසෝ බික්කු සංඝං නිමන්තෙත්වා භෝජෙත්වා පුච්චි භූපතින් ඊට පසු රජුරෝ ඒ කරුණ මහා දේව නැමැති ඇමතියාට සලකලා ඔහුගේ උපදේශ පරිදි භික්ෂු සංඝයා වහන්සේ මාළිගයට වඩම්මවලා දන් පැන් වළඳවා උන්වහන්සේලාගෙන් විමසා සිටියා බන්තේ ලංකං මහා බෝධි පේසේ තම්බානුකෝයිති තේරෝ මංගලි පුත්තෝ සෝපේසේ තම්බෝති භාස්ය ස්වාමීනි ලංකාවට මහා බෝධි සාකාවක් වඩමවන්නට ඕනෑ නොවේද අපගේ මොග්ගලී පුත්තිස්ස මහරහතන් වහන්සේ එසේය මහරජුරුවනි වඩමවන්නට ඕනෑ කියා වදාලා. කතං මහං අදිත්තාන පංචකං පංච චක්කුණා අභාසිරඤ්ඤෝ තං සොත්වා තුස්සෙත්තා දරණීපති පසස්සති භාගතුන් වහන්සේ පිරිනුවන් මංචකයේ සතපී වැඩහිඳ කරන ලද පංචමහා අදිෂ්ඨානය ගැනත් ධර්මාශෝක රජුරවන්ට පවසා වදාලා. එය ඇසූ රජුරුව මහ සතුටටපත් වුණා. සත්ත්වයෝජනිකං මග්ගං සෝ මහා බෝධිගාමිනං සෝදාපෙත්වාන සක්කච්ඡං දුසාපේසි අනේකදා ඊට පසු රජ්ජුරුවෝ ජයශ්‍රී මහා බෝධින් වහන්සේ වෙත ගමන් කරන යදුන් සතක මාර්ගයේ සෝදවලා නොඑක් ආකාරයෙන් හොඳාකාර ලෙස සැරසෙව්වා. සුවන්නං නීහරා පේසි කටා කරනායච විස්සකම්මෝච ගන්්වා සතුලාදාර රූපවා රන් කටාරමක් කරවන්ට භාණ්ඩාගාරයෙන් රන් ලබා දුන්නා. එතකොට විශ්ම කර්ම දිව පුත්‍රයා රන් කරුවගේ වෙස්යෙන් ආවා. කටහං කිං පමානං නෝ කරෝමි අපොච්චිතං ඤත්වා පමානං තං යව කරෝහෙති වාසිතේ දේවයන් වහන්සේ කටාරම තනවන්නේ කොයි ප්‍රමාණයටද කොපමණ ප්‍රමාණය දන කටාරම කරවයි කියා රජ්ජුරුව පැවසුවා. සුවංනානි ගහෙත්වාන හත්තේන පරිමජ්ජිය කටහං තං කනං යේව නිම්මිනිත්වාන පක්කමේ රන්නරගත් විස්කම් දෙවපුතු ඒවා සියාති පිරිමැද්දා එසැනින්ම කටාරම නිර්මාණය කරවලා පිටත්ව ගියා නවහත් පරික්කේපං පංචහත්තං ගබීරතෝ තිහත් වික්කම්බ යුතං අට්ටං ගුල ගණං සුබං ඒ කටාරමේ වටරවුම රියන් 9කින් යුක්තයි ගැඹුර රියන් 5යි විස්කම්බේ රියන් 3යි අඟල් 8ක ඝනකමින් යුක්තයි ලස්සනයි යවස්ස හත්තිනෝ කොණ්ඩ පමාන මුක වට්ටිකං ගාහ පෙත්වාන තං රාජා බාලසූර සමප්පබං සත්තයෝජන දීගාය විත්තතායති යෝජනං සේනාය චතුරං ගිනිය මහා බික්කු ගණේනච උපාගම්ම මහා බෝධින් නානාලංකාර භූසිතං නානරතන චිත්තං තං විවිදත් දජ මාලිනෙන් නානා කුසුම සංකින්නම් නානා තුරිය ගෝසිතං සේනාය පරිවාරත්වා පරික්කෙපිය සානියා තරුණ ඇතරජුගේ සොඬේ ප්‍රමාණයට කටාර මේ මුව විට තිබුණා රජ්ජිරුවෝ ලාහිරු කාන්තියේ පැහැයෙන් බබලන ඒ රන් කටාරම ගෙන්වලා යදුන් සතක් දික් වූ තොන් යදුන් පළල්ලු චතුරාංගිනේ සේනාවත් මහත් භික්ෂු සංඝයා වහන්සේ සමග ජයශ්‍රීමා බෝධින් වහන්සේ ළඟට පැමිණිලා නොයෙක් අලංකාරයෙන් යුක්ත නොයෙක් මාණික්යන්ගෙන් විසිතුරු වුණු නොයෙක් දජපතාක නොයෙක් මල් මාලා නොයෙක් වර්ගයේ මල් වලින් පූජා පවත්වලා නොයෙක් තූර්ය නාන්දයන්ගෙන් පූජා පවත්වලා සිවුරඟ සේනා පිරිවරාගෙන මහා බෝධීන් වහන්සේ තිරයකින් වට කළා මහා තේර සහස්සේන පමුකේන මහා ගනේ රඤ්ඤං පත්තාබිසේකානං සහස්සේනාදිකේනච අත්තානං පරිවාරෙත්වා මහා බෝධිංච සාදුකං ඕලෝකේසි මහා බෝධිං පග්ගහෙත්වාන අංජලෙන් භික්ෂු මහා සංඝයා අතර මහතෙරුන් වහන්සේලා දහස් නමක් මුල් කොටගෙන දඹදිව ප්‍රාදේශීය රජවරු ලෙස අභිෂේක ලැබූ දහසකට අධික රජදරවණුත් තමාත් ජයශ්‍රී මහා බෝධින් වහන්සේ ඊතා යහපත් ලෙස පිරිවරාගෙන ඇතිරි බඳ වන්දනා කරගෙන මහා බෝධින් වහන්සේ දෙස බලා සිටියා තස්සා දක්කින සාකාය චතුහත් පමානකං තානං කන්දං ච වඤ්ජත්වා සාකාන්තර දායසං එතකොට ජය ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දකුණු ශාඛාව සතරරියන් ප්‍රමාණයට කඳස් සමග ඉතිරි වෙලා අනිත් ශාඛා නොපෙනී ගියා තං පාටිහාරියං දිස්වා පතිතෝ පුතු විපති පූජේමං මහබෝධින් රජ්ජේනාති උදේරිය ඒ පාතිහාරිය දුටු ධර්මාශෝක රජුරු මහ සතුටටපත් වෙලා මං ජයශ්‍රී මහ බෝධින් වහන්සේට දඹදිව මුළු රාජ්‍යම පූජා කරනවා කියලා හඬ නගා කිව්වා. අබේසෙන්චි මහා බෝධින් මහරජ්ජේ මාපති උප්පාදී මහා බෝධින් පූජෙත්වන පදක්කිනං කත්වාට සුඨානේසු වන්දෙත්වාන කතංගලේ සුවන්න කචිතේ පීතේ නානාරතන මන්දිතේ ස්වාරෝහේයව සාකුච්චේ තං සුවන්න කටහකං තපෙත්වාන ආරෝ සංසාක මුත්තමං ආදේත්වාන සෝවන්න තුලිකාය මනෝසිලං ලේකංගත්වාන සාකාය සච්ච කිරියමකායතේ රජ්ජුරුවෝ දඹදිව මහරජයෙන් ජයශ්‍රී මා බෝධින් වහන්සේ අභිෂේක කළා. නොයෙක් මල්ලාදියෙන් බෝධීන් වහන්සේට පූජා පවත්වලා තුන් වටයක් ප්‍රදක්ෂිනා කරලා අට ස්ථානයකින් ඇදලි බඳ වන්දනා කරලා රන් කැටයමින් අලංකාර වූ නොයෙක් මණික් වර්ගයන්ගෙන් සරසන ලද සකස් කළ පීඨිකාවේ ඊතා පහසුවෙන් බිම සිට ජයශ්‍රී මහා බෝධින් වහන්සේගේ දකුණු ශාඛාව ළඟට යන්නට හැකි ලෙස තිබුවේ පීඨිකාව මත රං කටාරම තබ්බවල තමනුත් උතුම් දකුණු මහා බෝධි ශාඛාව ගැනීම පිණිස එතනට නැගලා අතටගත් රන් පින්සලෙන් සිරියල්ගෙන බෝධි ශාඛාවෙහි රේඛාවක් ඇඳලා මේ විදියට සත්‍යක්‍රියා කළා ලංකාදීපං යදේතෝ ගන්තම්බං රුබෝදියා නිබ්බේමතිකෝ බුද්දස්ස සාසනම් මිසචේ අහං සයං ඒව මහා බෝධි සාකායං දක්ඛිනා සුභා චෙජ්ජෙත්වාන පතිට්ඨාතු ඉදහේම කටහකේ ඉතින් ජයශ්‍රී මහා බෝධින් වහන්සේ මේතනින් නික්ම ලංකා දීපයට වැඩම කළ යුතු නම් ඉතින් මම ගෞතම සම්මා සම්බුද්ධ ශාසනය කෙරේ සැකයක් නැතිව ඉන්නවා නම් සුන්දර වූ මේ ජයශ්‍රී මහා බෝධි දකුණු ශාකා වහන්සේ තමන්ම ඡේදනය වී මෙතන තිබෙන රං කටාරමෙහි පිහිටාවා වදාරණසේක්වා ලේකට්ටානේ මහා බෝධි චින්ජිත්වා සයමේවස ගන්ධ කද්දම පුරස්ස කටහස්ස පරිට්ඨිතා එතකොට ජයශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ රේඛාව සටහන් කළ තැනින් තමන්ම ඡේදනය වී සුවඳ මඩ පිර වූ රන් කටාරමෙහි පිහිටියා මූල ලේකායන් උපරි තියංගුල තියංගුලේ දදං මනෝසිලා ලේකා පරික්කිපි නරිස්සරෝ මුලින් සටහන් කළ රේඛාවට උඩින් අඟල් 3න් 3ට වෙන්ට රජ්ජුරුවෝ සිරියල් රේඛාවන් 10ක් බෝධිසාකා වටා ඇඳා ආදියාතුල මූලානේ කුද්දකානේ තරති උතු නිකමත්ව දස දස ජාලි භූතානි ඕතරං මුලින් අන්ද රේඛාවේ ලොකු මුල් 10ක් ඒ වෙලේම මතු වුණා. අනිත් රේඛාවලින් කුඩා මුල් 10 ගණනේ ඇවිත් දැල් කවුලුවක්සේ පහළට බැස්සා. තං පාටියාරියං දිස්වා රාජාතිව පමෝදිතෝ තත්තේවා කාසියොක් කොට්ටින් සමන්තා පරිසාපිච ඒ ප්‍රාතිහාර්ය දකපු රජුරු අතිශයින්ම ප්‍රීතියටපත් වෙලා වන්දනා කරගෙන මහහඬින් ප්‍රීති ഘോഷා කළා. හාත්පස සිටි මහා පිරිසත් ප්‍රීති ഘോഷා කළා. බික්කු සංඝෝ සාදුකාරං තුට චිත්තෝ පවේදයි චේලුකේප සහස්සානි පවත්තින්සු සමන්තතෝ භික්ෂු සංඝයා වහන්සේ සතුටු සිතින් සාදුකාර දුන්නා. හාස්පස රැස් වුණා වූ මහජනයා දහස් ගණන් උතුරු සලු හිස මතට උඩින් කරකවමින් පීතිഘോഷා ප්‍රවත්වා. ඒවං සතේන මූලානං තත්තසාගන්ධ කන්දමේ පතිට්ඨාසෙ මහා බෝධින් පසාදෙන්ති මහජනං ඔය විදිහට මහජනයා ප්‍රසාදයට පත් කරවමින් ජය ශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ මුල් සියයකින් යුක්තව ඒ සුවඳ මඩපිරි රංකටාරමේ මනාකොට පිහිටියා. තස්සා කන්දෝ දසහත්තෝ පංච සාකා මනෝරමා චතුහත්ත චතුහත්ත දසන්න පල මණ්ඩිතා ඒ ජයශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේගේ කඳ ක්‍රියන් 10ක් වතිබුණා. මනරම් අතු පහක් තිබුණා. ඒ හැම අත්තක්ම රියන් සතරක් තිබුණා. ඒ හැම අත්තක්ම බෝගිරි පහ බැගින් තිබුණා. සහස්සන්තු පසකනං සාකනං තස්මාසිච ඒවං ආසිමා බෝධි මනෝහර සිරිදරා ඒ බෝවතු වල ඊතා කුඩා ශාඛා දහසක් පමණ තිබුණා මේ විදියට ජයශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ මනස්කාන්ත ශ්‍රීයෙන් සෝභානව වැඩ සිටියා කටහම්මි මහා බෝධි පතිට්ඨිත කනේ මහි අකම්පි පාටිරානි අහේසු විවිධානිච ජය ශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ රන් කටාරමේ වැඩහුන් සැනින්ම මහ පොළව කම්පා වුණා. නොයෙක් ප්‍රාතිහාර්යයන් ඇති වුණා. සයන්නාදේ තොරයානං දේවේසු මානුසේසුච සාදුකාර නිනාදේ දේව බ්‍රහ්ම ගනස්සච දෙව්ලොවෙත් මනුස්ලොවෙත් තිබුණු ආතත විතත විතතාතත ඝන සුසිර යනා පංච තූර්ය නාදයන් ඉබේම වාදනය වෙන්න පටන් ගත්තා. දේව බඹුන්ගේ සාදු හඬ ගිගුම් දුන්නා. මේ ගානං මිග පක්ඛීනං යක්ඛාදීනං රවේච කවේහෙච මහී කම්පේ ඒක කෝලාහලං අහෝ මහා වලාකුළු නැගී අහස ගිගුම් දුන්නා. සිව්පා වුන් නාද කළා. පක්ෂීනුත් නාද කළා. යක්ෂ අසුරාදීනුත් පීතිනාද පැවැත්තුවා. පොළවත් ගිගුම් දුන්නා. එකම මහා ഘോഷාවකින් නින්නාද වුණා. බෝධියා පලපත්තේ චම්බන්න රස්මියෝ සුභා නිකමිත්වා චක්කවාලං සකලං සෝබයෙන් සොච ජයශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේගේ පළපත්‍රයන්ගෙන් විහිදී ගිය සුන්දර වූ ෂඩ්වර්ණ රශ්මි ධාරාවෙන් මුළු සක්වලම සෝභමාන වුණා. සකටහ මහා බෝධි උක්ගන්්වාන තතෝ නබං අට්ඨාසිහිම ගම්බම් මේ සත්තානියදස්සනා ඒ ජයශ්‍රී මහා බෝධි දකුණු සාකා වහන්සේ රං කටාර මස් සමගින් අහසට පැන නැග්ගා. සත් දවසක් හිම වලාගබතල නොපෙනී වැඩ සිටියා. රාජා ඕරුය්‍ය පීතම්මා තං සත්තං තයෙන් වසං නිච්ඡං මා බෝධි පූජං අකාසෙච අනේකදා රජතුමා පීඨිකාවෙන් බිමට බැහැලා ඒ දවස් 7ේම එතන වාසය කරමින් නිරන්තරයෙන් නොයෙක් අයුරින් ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජාවන් පැවැත්තුවා. අතීතේ තම්මේ සත්තාහේ සබ්බේම වලහකා පවේසෙන්සු මහා බෝධින් සබ්බතරංසයෝ පිච සත් දවස ගෙවී යද්දී සියලු හිම වලාවනුත් සියලු සවලක් ගන රස් මාලාවනුත් ජයශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ තුලට උරාගත්තා. සුද්දේ නබ සිදිස් සෙත්ත සාකටාහි පතිට්ඨිතා මහා ජනස්ස සම්බස්ස මහා බෝධි මනෝරමා වලාකුළු රහිත පිරිසිදු අහසේ රන් කටාරමේ වැඩ හිඳින අපගේ මනරම් ජයශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ එතනහුන් හැමෝටම දැක ගන්නට ලැබුණා. පවත්තම් මේ මහා බෝධි විවිධේ පාටිහාරියේ විම්හාපයන්ති ජනතං පඨවි තලමෝරුහි අපගේ ජයශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ নানা ආකාරයේ ප්‍රතිහාරයන් දක්වමින් මහජනයා විස්මයට පත් කරවමින් මහා පොළොවට බැස රන් පීඨිකා මතට වැඩම කළා. පාටිහිරේයිනේ කේයි තේසෝ පිනිතෝ පුන මහරජා මහබෝධින් මහරජේන පූජයි අපගේ ජයශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේගෙන් විහිදුණු නොයෙක් ප්‍රාතිහාර්යයන් දැකීම නිසා ප්‍රීතියෙන් පිනාගිය ධර්මාශෝක රජුරු දඹදිව මහරජයෙන් ආයමත් මහා බෝධින් වහන්සේට පූජා කළා. මහා බෝධින් මහරජේ නාබිසින්චිය පූජයං නානා පූජාය සත්තාහං පුනතත්තේව සෝවසේ රජ්ජුරුවෝ දඹදිව මහරජයෙන් අපගේ ජයශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේට අභිෂේක පූජා පවත්වලා ආයමත් සතියක්ම නානා පූජාවන් පවත්වමින් එහෙම වාසය කළා. අස්ස යොජ සුක්ක පක්කේ පන්න රස උපෝසතේ අග්ග හේසි මහා බෝධින් ද්විසත්තාහච්චේ තතෝ වප් මාසේ පුරපසලොස්වක් පවාරණ උපෝසත දවසේ ඉඳලා දසතියක් ඇවෑමෙන් පස්සේ අපගේ ජයශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ වැඩහුම් රන් කටාරම එතනින් ඔසවා ගත්තා. අස්ස යොජ කාල පක්ඛේ චාතුත් දස උපසතේ රතේ සුබේට පෙත්වාන මහා බෝධිංග සේසබෝ පූජෙන්තෝ තං දිනං ඒව උපනෙත්වා සකං පුරං අලංකරිත්වා බහූදා කාරෙත්වා මණ්ඩපං සුභං කත්තිකේ සුක්ක පක්කස්ස දිනේ පාටිපදේ තහෙන් මහා බෝධින් මහාසාල මූලේ පාචින කේසුබේ තපපෙත්වාන කාරේසි පූජානේක දිනේ දිනේ ගාහතෝ සත්ත රසමේ දිවසේතු නවං කුරා සකින් යේව අජායින්සු තස්සා තේන නරදීපෝ තුට්ඨ චිත්තෝ මහා බෝධින් පුනරඤ්ඤේන පූජයි වප් මාසේ කරුවල පක්ෂේ තුදුස්වක් අමාවක පොහොය දවසේ ධර්මාශෝක රජුරුව සොඳුරු අතයක ජය ශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ වඩමවාගෙන එදාම තමන්ගේ පාටලී පුත්‍ර නගරයට වඩම්මවලා නොයෙක් අයුරින් අලංකාරව සැරසූ ලස්සන මණ්ඩපයක් කරවලා ඉල් මාසේ පුරපක්ෂයේ පළමු දවසේ ජයශ්‍රී මහා බෝධි දකුණු ශාඛා වහන්සේ සොඳුරු මහා සල් වෘක්ෂයක් සෙවණේ නැගෙනහිර දිසාවට වෙනට වඩා හිඳෙව්වා. මිහිඳු මහරහතන් වහන්සේ දඹදිව පිටවත් කරවපු සුමන සාමණේර රහතන් වහන්සේට රජ්ජුරුවන්ට මුණ ගැසුනේ මෙහිදී. එතන වඩා හිඳවලා දවස්පතා නොඑක් ආකාරයෙන් පූජාවන් පැවැත්තුවා. අපගේ ජයශ්‍රී මහා බෝධිසාකා වහන්සේ කටාරමේ වඩා හිඳුවා දවස් 17ක් ගත වෙද්දී බෝවංකුර නමයක් එක්වරම පැන නැග්ගා. එයින් සතුරු වූ ධර්මාශෝක මහ රජුරු ආයමත් දඹදිව මහා රාජ්‍යයෙන් බෝධීන් වහන්සේ පූජා කළා. මහා රජ්‍යේ බිසින්චෙත්වා මහා බෝධින් මහිස්සරෝ කාරේසච මහා බෝධි පූජං නානප්පකාරකං හජ්ජරුවෝ අපගේ ජයශ්‍රී මහා බෝධිසාකා වහන්සේ දඹදිව මහරජයෙන් අභිෂේක කරලා නොයෙක් අයුරින් මහා බෝධි පූජාවන් කළා. ඉති කුසුම පුරේ සරේ සරංසා බහුවිද චාරු දජාකුලා විලාසා සුරුචිර පවරෝ රුහ බෝධි පූජා මරුනර චින්තත විකාසිනිය හෝසි ධර්මාශෝක රජුරෝ නමැති සූර්යා තමන්ගේ රශ්මිය නැමැති සම්පත් වලින් බොහෝ සිත් කලු දජපතාගයන්ගෙන් මුළු නුවරම ලස්සනට සරසවලා ඊතා අලංකාර අයුරින් උතුම් මහා බෝධි පූජාවක් පවත්වලා කුසුමපුරේ හෙවත් පාටලී පුත්‍ර නගරය නැමැති විලෙහි දෙවියන්ගේත් මිනිසුන්ගේත් සිත් නැමැති පියුම් විකසිත කෙරෙව්වා සුජන ප්‍රසාද සංවේගත්තාය කතේ මහා වංශේ මහා බෝධි ගහනෝ නාම අට්ඨාරසමෝ පරිච්ඡේදෝ සත්පුරුෂ ජනයන්ගේ ප්‍රසාදයත් සංවේගයත් ඇති කරවනු පිණිස කරන ලද මහා වංශයේහි ජය ශ්‍රී මහා බෝධියේ දකුණු ශාඛා වහන්සේ ගැනීම නම් වූ 18 වෙනි පරිච්ඡේදයයි